අපිට හොඳ නෑ කියලා දැන දැනම සමහර දේවල් දිගින් දිගටම කරන්නේ ඇයි? අපි හැමෝම මොනෑම් වෙඩාවක හරි මේ ප්‍රශ්නය අපෙන්ම අහගෙන ඇති. පුදුම දේ තමයි මේක අද ඊයාපු ප්‍රශ්නයක් නෙවෙයි. අද අපි විග්‍රහ කරන්නේ මේ ගැඹුරු ගැටලුවට අවුරුදු දහස් ගණකට කලින් ලැබුණු පිළිතුරක් ගැන. හිතන්න මේ ප්‍රශ්නේ අහන්නේ බලවත් රජ කෙනෙක් බුදුන් වහන්සේ ගැන. පුදුමයකට වදේ මේක අද කාලෙටත් කොච්චරනම් ගැළපෙනවද? ඇත්තටම මේක බලය, ධනය ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මිනිස් ස්වභාවය ගැනම අහන විශ්වීය ප්‍රශ්නයක්. හොඳයි එහෙනම් අපි බලමු බුදුන් වහන්සේ මේකට දෙන පිළිතුර මොකක්ද කියලා. අපේ විග්‍රහය මේ කොටස් 6 ඔස්සේ දිගහැරෙයි. අපේ ගැටලුවෙන් පටන් අරගෙන හරිම ප්‍රායෝගික විසඳුමකින් මේක අවසන් කරමු. තින් අපේ කතාවේ පළවෙනි කොටස. කතානායකයා තමයි මහානාම රජතුමා. බලවත්, ධනවත් පාලකෙක්. ඒත් එතුමාට ලොකු කලකිරීමක් තියෙනවා. කොච්චර දැනුම තිබුණත් තමන්ගේම හිත පාලනය කරගන්න බැරි එක ගැන. ඉතින් එතුමා බුදුන් වහන්සේගෙන් කෙලින්ම අහනවා ස්වාමිනි මම දන්නවා මේ දේවල් වැරදි කියලා. ඒත් ඇයි තාමත් මගේ හිත මේවට වහල් වෙන්නේ? මගේ ඇතුලේ තාමත් අයින් කරගන්න බැරි වුණ දේ මොකක්ද? බලන්න, එයා හොයන්නේ මතු පිටින් තියෙන විසඳුමක් නෙවෙයි රෝගයටම හේතුව. බුදුන් වහන්සේ දෙන පිළිතුර ඇත්තටම පුදුම හිතනවා. උන්වහන්සේ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ හයක් නැතිකමේ. එහෙම නැත්නම් will power එකෙන් නෙවෙයි කියලා. එහෙනම් කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? ඊට වඩා හොඳ විකල්පයක් ගැන අපි නොදන්නාකම්. මෙන්න මේකයි මූලිකම කාරණය. බුදුන් වහන්සේ පෙන්නලා දෙනවා අපි හැමෝම කාම සුඛය කියන දෙයකට ඇබ්බැහි වෙලා කියලා. ඒ කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන් හරහා ලැබෙන එදිනදා පොඩි පොඩි තෘප්ති. රස කෑමක්, ලස්සන සින්දුවක් මේ වගේ දේවල්. ප්‍රශ්නේ පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මෙන්න මේකෙන් අපේ හිරවීම හොඳටම පැහැදිලි වෙනවා. අපි හිර වෙලා තියෙන්නේ මේ වම් පැත්තේ තියෙන කාම සුඛයේ එක්ක. ඒක ක්ෂණිකයි ඒත් ඒ වගේම අස්තිරයි. ඒක හැමතිස්සෙම බාහිර දේවල් මත රඳා පවතිනවා. ඒත් දකුණු පැත්තේ තියෙනවා ඊට වඩා හාත්පසින්ම වෙනස් සතිටක්. ඒක කල්පවදිනවා, ස්ථාවරයි, ඇතුළතින් මෙන දෙයක්. අපි මේ දෙවැනි එක අත්දැකලා නැති නිසා අපි හිතාගෙන ඉන්නේ පළගිඩි එක තමයි එකම සතුට කියලා. හරි. එහෙනම් මේ කාම සුඛයේ හිර වෙලා ඉන්නේකේ ඇත්ත මිල මොකද්ද? අපි ගෙවන වන්දිය මොකද්ද? බුදුන් වහන්සේ ළඟට පෙන්වලා දෙන්නේ මේක පස්සේ දුවන එකේ තියෙන ආදීනව එහෙම නැත්නම් සැඟවුණු දුක. උන්වහන්සේ මුලින්ම පෙන්වා දෙන්නේ මේ දුවන දිවිල්ලේම තියෙන දුක. හිතන්න කෙනෙක් රස්සාවක් කරනවා. දාඩිය මහන්සියෙන් වැඩ කරනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? දුකයි කලකිරීමයි මගේ මහන්සිය අපරාධය කියලා හිතට වද දෙනවා. උත්සාහය තුලම දුකක් තියෙනවා. හරි. හිතමු එයා සාර්ථක වුණා කියලා. එතකොට සැනසීමක් තියනවද? නෑ. එතනින් පටන් ගන්නවා අලුත් දුක. හොයාගත්ත දේ රැකගන්න දරන උත්සාහයම ලොකු කනස්සලක්. හොරු ගනේද විනාශ වෙයිද අන්තිමට ඒකත් නැති වුණොත් ආයෙ දුක. ඒ කියන්නේ පෙරදුන දුක දිනුවත් දුක. මේ ප්‍රශ්නය පුද්ගලික මට්ටමින් නතර වෙන්නෙත් නෑ. බලන්න මේක කොහොමද ලොකු වෙන්නේ කියලා. පොඩි ආරවුලකින් පටන් අරන් පවුල් යතුලේ යාළුව අතරේ රණ්ඩු වෙනවා. ඊට පස්සේ රජවරු අතරේ සටන් අන්තිමට මහා පරිමාණ යුද්ධ. මේ හැම දෙයකම මුල බැලුව තියෙන්නේ මේ එකම තණ්හාව. බුදුන් වහන්සේ මේකේ බරපතලකම කිසිම විදියකින් අඩු කරලා පෙන්වන්නේ නැහැ. සමාජයේ වෙන අපරාධ ඒවට ලැබෙන කුරිරු දඬුවම් විතරක් නෙවෙයි මරණින් මතු දුක්ඛිත තැනක ඉපදීම දක්වාම මේ හැමදේම එකම තැනකට සම්බන්ධ කරනවා. පාලනයක් නැතුව කාමසුඛය පස්සේ දුවන එකට. හරි. ප්‍රශ්නේ තේරුණා මේකේ ආදීනවත් තේරුණා. එහෙනම් ගැලවෙන්නේ කොහොමද? මෙන්න මේකට තමයි බුදුන් වහන්සේ තමන්ගේම අත්දැකීම උදාහරණයකට ගන්නේ. මේක තමයි කතාවේ කේන්ද්‍රියම සීමියම. උන්වහන්සේම කියනවා මටත් මේ කාමයේ තියෙන භයානකකම තේරුණා. ඒත් මගේ හිත තාමත් ඒ පෙට්ටට ඇදිලා ගියා. වෙනස්ුනේ කොහොමද? මට ඊට වඩා වෙනස් කාමරන්ගෙන් වෙන් වුණු සතුටක් ගැඹුරු ධාන සුවයකත් විඳින්න ලැබුණා. අන්න එතකොටයි මම ආයෙ කවදාවත් මේ පරණ උගුලට වැටෙන්නේ නැහැ කියලා ස්ථිරවම කියන්න පුරන්නුනේ. ඒ කියන්නේ අඩු සැපේ අතේරියේ ඊට වඩා උසස් සැපයකින් ඒක ප්‍රතිස්ථාපනය කළා. හොඳයි. දැන් බුදුන් වහන්සේ තමන්ගේ ක්‍රමය තවත් ක්‍රමයක් එක්ක සංසන්දනය කරනවා. ඒ තමයි නිගණ්ඨයන් කියලා තවුසන් පුරිසක් අනුගමනය කරපු අන්තවාදී ක්‍රමය. ඒකෙන් මේ වෙනස හොඳටම තේරුම් ගන්න පුරුවා. නිගණ්ඨයන්ගේ මතය හරිම සරලයි. සැප ලැබෙන්නේ සැපෙන් නෙවෙයි. සැප ලබන්න නම් දුක් විඳින්නම ඕනේ. එයාලා හිතුවේ පරණ කර්ම ගෙවන්න තියෙන එකම ක්‍රමය ශරීරයට අන්ත විදිලා දුක් දෙන එක කියලා. ඒත් බුදුන් වහන්සේ එයාලගෙන් සරල ප්‍රශ්නයක් අහනවා. හොඳයි. ඔයාලා මේ වන්දි ගෙවන්න හදන පව් කරපු අතීත ජීවිතයක් තිබුණා ඡේදවත් ඔයාලට ස්ථිරවව මතකද? එයාලගේ උත්තරේ නෑ. ඊළඟට අහනවා හරි එහෙනම් තව කොච්චර දුක් වින්දාම මේක ඉවර වෙයිද කියලා දන්නවද? අඩුම ධර්මයේ මේ දැන් හොඳ ಗುಣධර්ම වඩන්නේ කොහොමද කියලාවත් දන්නවද? ආයමත් එයාලා කියනෝ නෑ අපි දන්නේ නෑ කියලා. මෙන්න බලන්න මේ ක්‍රම දෙකේ වෙනස. එක පැත්තකින් නිගණ්ඨයල් උත්සාහ කරන්නේ වේදනාවෙන් අතීතයම කළ දාන්න. එයාලට සතුට කියන්නේ ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් බුදුන් වහන්සේගේ මග තියෙන්නේ කුසලතාවෙන් අනාගතය ගොඩනගන්න. උසස් සතුටක් විසඳුමක් විදිහට පාදිච්චි කරන්න. ඒක පදනම් වෙන්නේ පැහැදිලි ප්‍රඥාව මත. ඉතින් මේ විවාදය ඉවර වෙන්නේ කෙලින්ම ප්‍රායෝගික පරීක්ෂණයකින්. නිගණ්ඨයන් තර්ක කරනවා නෑ කොහොමනත් රජ කෙනෙක් තමයි වැඩියම සතුටින් ඉන්නේ. එයාට ඕනතරම් කාමසප තියෙනවනේ. බුදුන් වහන්සේට වඩා එයා සතුටින් ඇති. බුදුන් වහන්සේ මේ තර්කය අරගෙන පරීක්ෂා කරන්න පුළුවන් ප්‍රශ්නයක් බවට පත් කරනවා. හරි. අපි බලමු. ඇත්තටම වැඩිපුර ගැඹුරු ස්ථාවර සතුටක් අත්විඳින්න පුළුවන් කාටද? කාමසැපේ ගිලුණු රජතුමාටද නැත්නම් අභ්‍යන්තර සාමයේ ඉන්න බුදුන් වහන්සේටද? බුදුන් වහන්සේ අහනවා හොඳයි. ওই කියන රජතුමාට පුළුවන්ද එකම එක දවසක් කතා නොකර නොසෙල්වි සම්පූර්ණයෙන්ම ප්‍රීතියන් විතරක් ඉන්න? නිගණ්ඨයන්ට පිළිගන්න වෙනවා නෑ. ඒකනම් කරන්න බෑ කියලා. එතකොට බුදුන් වහන්සේ කියනවා මට පුළුවන් එක දවසක් නෙවෙයි දවස් 7ක් රෑ 7ක් එක දිගටම ඒ විදිහෙම ගැඹුරු ප්‍රමෝදයකින් ඉන්න. ඉතින් එතනින් එහාට තරකයක් විතර වෙන්නේ නෑ. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ලැබෙන අවසාන පණිවිඩය හරිම පැහැදිලි. ප්‍රශ්නේ තියෙන්නේ සැපය අතහරින එකේ නෙවෙයි. ඒ වෙනුවට ඊට වඩා උසස්, ඊට වඩා ස්ථාවර සතුටක් හොයාගන්න එකේ. ඉතින් මේ විග්‍රහය අපි හැමෝගෙම අහනවා අපි අපේ සතුට ගොඩනගාගෙන තියෙන්නේ මොන වගේ අත්විවරයක් මතද? හැමතිස්සෙම වෙනස් වෙන බාහිර දේවල් මත රැඳෙන අස්ථාවර අත්විවරයක් මතද? එහෙම නැත්නම් ඇතුළතින්ම වඩවා ගන්න පුළුවන් කිසිම දෙයකට වෙනස් කරන්න බැරි ස්ථාවර සාමයක් මතද?